තියෙන්නේ බාහිර ඇත්ත කරගෙන. ආගමක් කියන්නේ ඒක සමාජයේ යහපතට හේතු හැබැයි ඒක දෘෂ්ටියක් තුළයි තියෙන්නේ. මේ සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටියින්ගෙන් මිදෙන තැන. ඒ කියන්නේ බාහිර දෙයක් හමු වෙන්නේ මේ කල්යාණ මිත්‍රාගේ පණවිඩේ ඒ සත්‍ය ඥානය යමකට හොඳින් එනවා. විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන කායේ කායानुපස්සී විහෙරති කියනකොට මේ සතර සතිපට්ඨානය වඩන්නේ. මේ ලෝකේ ඇත්ත කරගන්න නෙමෙයි. ලෝකය කියලා කියන්නේ ලෝක සංඥා කියන්නේ පොත, මේස, ඇඳ, ගහ, ඉර, හඳ, අඹ ගහ, නාගා, දේවල්, දොරවල් මේ ආනවාන හැම එකම ඔය කතා කරන හැම භාෂාවක්ම සම්මුති ප්‍රඥප්ති කියලා අපි කියන්නේ හැම එකම ඒ ලෝක ඒ ලෝක සංඥා දෙයක් කියලා පේනනවා. පොත කියලා දෙයක් තියෙනවා. මේස කියලා දෙයක් තියෙනවා. පුටුව කියලා දෙයක් තියෙනවා. ඒක ලෝක සංඥා. මොකද එතන තියෙන ශබ්ද වර්ණ විතරයි. පුංචි දරුවාට අපි පෙන්නවා මීට කලින් ඇහැට ආවේ ආලෝක හැඩතල. කන්ට දුන්නේ ශබ්දේ. ඕක දෙයක් කර දෙයක් වුණා. දෙයක් වගේ දැනෙන ගතියක් ආවා. ඒක අபிසංකරණය නිසායි වෙන්නේ. වේගය නිසායි වෙන්නේ. ඒක නිතරම නැවත නැවත නැවත නැවත ඒක වැටීම තමයි අபிසංකරණය කියන්නේ. බඹරේ තමයි කරකවල වේගයෙන් කරකවන බඹරේ බඹරේ විසින් බල ගන්නවා. එකම දේ නැවත නැවත නැවත නැවත දකිනකොට ඒක තියෙනවා වගේ වෙනවා. මේක තමයි අபிසංකරණය කියන්නේ. එකම සද්ද නැවත නැවත නැවත නැවත ඇහෙනකොට ඒක නිකම්ම ප්‍රතිකම්පණය වෙනවා. ඒක තමයි අභිසංකරණය කියන්නේ. ওই විදිහට තමයි පුංචි දරුවාට මේ ශබ්දය දෙනකොට වර්ණය මේ දෙක එකට ස්පාක් වෙන වේගෙට තියෙනා වගේ දැනෙන ගතිය. මේක බොහොම සරලව කියන්නේ. නැත්තම් මේක ගොඩක් සෛද්ධාන්තික පැත්ත ගොඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඒක අපි බොහොම සරලව ගමු. ඒතකොට මේ ධර්මය හරි සරලයි. එතකොට දැන් මෙතනදී දැන් ශබ්දේ වර්ණය එකතු වෙන දෙයක් වගේ දැනෙන එකනේ තමයි අපේ රැවටීම. බාහිර ඇත්තවීම. බාහිර තියෙනවා. තියෙනවා කියන හැමසෙම ඒක බාහිර ඉතින් කොහොමද තියෙන තනක් නැහැනේ කොහොමද ඉතින් ඇඟ ඇතුලේ ගන්න බෑනේ ඉතින් බාහිර තමයි දැනෙන්නේ. හැබැයි ඉතින් මේකක් නැහැ කියලා ගන්නකොට තියෙන තනකුත් නැහැ. තියෙනවා කිව්වොත් අජ්ජත බයිද්දා කියලා දෙපැත්තක්ම වැටෙනවා. ඇයි ඒක තියෙන්නේ? එළිය කියලා ගත්තොත් මෙතන මමත් ඉන්නවා වෙනවා. හැබැයි දෙයක් කියලා ගත්තොත් තමයි ඔක අජ්ජත බයිද්දා කියලා අන්ත දෙකක් තියෙන්නේ. එතන ඒක තියෙනවා මෙතන මම ඉන්නේ. ඒක සිතුවිල්ලම්මයි. හැබැයි දෙයක් කියලා හම් වෙන්නේ නැත්තම් අන්න අජ්ජෝසය තිට්ටේ බැස ගන්නෑ දෙයක් කරගන්නෑ. අන්න එහෙම වුණොත් යා රූපේ නන්දිය රූපෙට ඇලීමක් නැහැ. එහෙම වුණොත් උපාදානයකුත් නැහැ, තදුපාදානම් භව දෙයක් වෙන්නේ නැහැ, භවයක් නැහැ. ඔතනයි ධර්මයේ තියෙන්නේ. දැන් මේක තමයි අපි අරමුණේ දකින්නේ. ඔය පොඩ්ඩක් පැහැදිලි කරේ සත්‍ය ඥානෙ. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය දර්ශනය. ඒකටයි බුද්ධ දර්ශනය. ඔකට බාහිර එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. චිත්තිතුයි. සිතෙත් එහෙම දෙයක් නැහැ. හොඳ ශබ්ද වර්ණ වලට වෙන් වෙනවා දෙපැත්තෙම හම් වෙන්නේ නැහැ. කොහෙවත් ආයතන ටික වෙන් වුණා. සලආයතන නිරෝධෝ නිබ්බාන ඕක තමයි නිවන් දකින්න කියලා කරන්නේ. ආයතන වෙන් කර දැකීම. ශබ්ද වර්ණ වෙන් වෙච්ච ගමන් දෙයක් හම් වෙන්නේ නැති තැන. හැබැයි ඔක ඔය කියන තරම් ලේසි නෑ. මොකද ඕක ඕක සාමාන්‍යයෙන් ඕක ප්‍රායෝගිකව දැන් අපි දෙයක් එනකොටම දෙයක් වගේ දැනෙන ගතියක්. ඔන්න ඔතනට 100ක් තේින්න ඕනේ. ඔන්න දැන් අපි එනවා ප්‍රායෝගික පැත්තට. ඔන්න කමටහන්ට එනවා. අරමුණ කොහොමද සිහිය සිහියෙන් දැකලා මිදෙන්නේ කියන එක. දැන් අපි අද දිනේ මෙතන තමයි වැදගත් වෙන්නේ පැහැදිලි කිරීම. මේ මේකේ පළවෙනි එක තමයි සිහිය. අර චිත්ත ඒකාග්‍රතාවය ඕනුනේ ඕකටයි. මම අපිට සිහියක් තියෙනවා. ඒක හිතලා කරන්න බෑ. අභ්‍යන්තරයෙන් සිහිය තියෙන්න ඕනේ අවදි වෙලා. ඒක තමයි ඒක Tamanට 100ක් තේන්න ඕනේ. දැන් මෙතන Tamanට කේන්ති ගිහලා ඉන්නවා නම් කේන්ති ගිය බවට 100ක් තේරෙනවා. ඔන්න ඔහම එකින් එක ලියා ගන්නවා. තමන් ඒ සිහිය අඳුන ගන්න ඕනේ. අන්න එතකොට තමන් දන්නවා ඕකේන්ට කියවට සිහියක් තියෙනවා. ඒක හරි. එතකොට ඒක සිතුවිල්ලක් නෙමෙයි ඒක සිහිය කියලා සිහිය සිහියට අසු වෙනවා දැන් තමන්ගේ ස්වභාවය. කලබල වෙලා නම් කලබලයි කියලා සිහියට අසු වෙනවා. කේන්ති කියලා නම් කේන්ති කිය බවට දැන් සිහියට අසු වෙනවා. දැන් සිහියට අසු වෙනවා තමන්ගේ මේ ස්වභාවය දැන් මේ කලබල වෙලා අන කලබලයි කියලා දැන් විසිරෙනවා විසිරෙන කියලා සිහියක් තියෙනවා. දැන් මේ සිතට සිහිය පවතිනවා. සිත කියන්නේ මේ අරමුණු වල ස්වභාවය. වෙන එකක් නෑ දැන් දැන් මනෝද්වාරයෙන් එනවා මනාරම්මණය. අපි හිතමු දැන් වත කරන වෙලාව, අමදින වෙලාව. දැන් පරක් වුණා අවදි වෙන්නේ. දැන් ඔන්න කලබල වෙනවා. දැන් එතකොට දුවන්න ගිහිලා කලබල වෙලා සමහරට ඇදගෙන වැටෙන්න පුළුවන්. නැති දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා Taman කලබල වෙනවා නම් කලබල වුණු බවට 100ක් තියෙන්න ඕනේ. එතකොට කලබල වුණේ ඒක දෙයක් කරගෙනයි. ඒක දෙයක් වගේ දැනෙනවා පරක්කු වුණා කියන එක මනෝ අර මනෝ සංකාරා. ඒ කියන්නේ මේ සංකාරා කියන්නේ හැමතිස්සෙම දෙයක් වගේ දැනෙන එකයි. සිතුවිල්ල අපිට දෙයක් කරලා දෙනවා. කලබල වුණේ දැන් අන්න මනෝ සංකාරයක් ඇති වුණා. ඒතර මේ සංකාරා කියන එක අපි හඳුනා ගන්න ඕනි දෙයක් කියන එකමයි. දැන් මෙතන අපු චිත්තය තුළ දෙයක් පරක්කුණා කියන දේ තියෙනවා. අන්න පරක්කුණා කියන දේ නිසා අපි කලබල වෙලා අවසානයේ නැති කරදරයක වැටෙනවා. දැන් දුකෙන් මිදෙන මගක් නම් අපි මේ යන්නේ අපේ සිතට 100ක් තියෙනවා නම් දැන් කලබල වෙනවා කියලා අන්න කලබලේ නැති වෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. උණු දේ වෙලා ඉවරයි. දැන් පුළුවන් විදිහට ඒ කටයුත්ත කරනවා. බැරි නම් ඒක මොහොතකට පස්සට තේලා ඊගාවට වට අනුව කරන්න ඕන දේ කරනවා. ඊට පස්සේ සුදුසු විදිහට ඒ කටයුත්තට යනවා. වෙන කරන්න දෙයක් නැහැ. කලබල වුණොත් ඒකට 100ක් තියෙන්න ඕනේ. අපේ කලබල නොවි ඉක්මනට අතු ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉක්මනට අමදින්න පුළුවන් වැඩි කලබලයක් නොවි. සුදුසු විදිහට සුදුසු ආකාරයට නුවණින් දැකලා කොළ තියෙන ආකාරය දැකලා සුදුසු තැන අවශ්‍ය තැන කරලා අනිත් තැන පොඩ්ඩක් ඒ විදිහට යන්න පුළුවන්. එතකොට ඒ කාලේ සම්බන්ධ ගැටලු ඇති වෙයි. එතකොට මනෝ සංඛාරයෙන් තමන් අන්න ඒ සත්‍ය දැකලා මිදුණ වෙනවා. අන්න එතන සාන්ත සෝයක් දැනෙනවා. අන්න අරමුණේ සත්‍ය දැකලා මිදුණා. ඇත්ත කරගත්තේ නැහැ. බැසගත්තේ නැහැ. අර සිතට ඕන විදිහට වහලෙක් වගේ ගියේ නෑ. අර මඤ්ඤණා හද හද ඒක තුල ආනේ දැන් පරක්කුයි දැන් ඉතින් බැලුම් ගන්න ලොකු ස්වාමීන් වහන්සේ ලොකු ආමුදුර මේකට දොස් කියයි. ඒ ඒ ගොඩක් මඤ්ඤණා කරන්නේම අවශ්‍ය නෑ. යෝගාවචර භූමියේ එහෙම දේවල් අවශ්‍ය නෑ. ඇත්තටම අර අපි පෘථග්ජන භූමිය තමයි මේ දේවල් දකින්නේ. සිතුවිලි ඇත්ත කරගෙන ඒ සිත ඔස්සේ දුවන එක පෘථග්ජන භූමිය, අවිද්‍යා භූමිය. යෝගාචර භූමියේ සිතට සිහියයි පවතින්නේ. එහෙනම් කලබ දැන් වැරදින එක කමඨහනක් වෙන්න ඕනේ නිවන් මාර්ගට උපනිශ්‍රේ වෙන්න ඕනේ. ඒකත් සිත සිහිය පවත්වන්න ඕනේ. ඒතකොට ඒක තුල තමයි ධර්මයේ දකින්න ඕනේ. ධර්මය කියන්නේ දෙයක් නැති බව දකින්න ඕනේ. අනේ වචනේ ඊටාම වැදගත්. දෙයක් නැති බවයි දකින්න ඕනේ. දැන් මනෝ සංකාරා මෙතන වෙලාව අවදි වෙන්න ප්‍රමාද වීම ඒක තුල ඇති වෙන කලබල වීම එතකොට මේ 100ක් තියෙනවා දැන් ප්‍රමාද වුණා කියලා සිත ඇති වුණා. එතකොට 100ක් තියෙනවා දැන් ඉක්මනට අතු ගන්නාම අමදින්න ඕනේ කියලා සිතක් ඇති වුණා. එතකොට 100ක් තියෙනවා දැන් ඉක්මනට යන්න හදනවා. දැන් 100ක් තියෙනවා දැන් වේගෙන් අමදිනවා. දැන් 100ක් මේකට හැම එකටම 100ක් තියෙනවා. එහෙම නැත්නම් ඒක පස්සේ වෙන කාටවත් කියන්න බෑ. දැන් පස්සේ හරි කාට හරි මේක ප්‍රකාශ කරනවා කියන්නේ තමන්ට 100 තිබිලා තියෙනවා. තමන් දන්නවා. හැබැයි තමන්ගේ 100ට අරමුණු ඇති වෙලා නැහැ. ඒ කියන්නේ 100 තමන් සිහිට අවදි වෙලා ඉඳලා නැහැ. පස්සේ ඒක ප්‍රමාද වෙලා තමයි ඒකට අවදි වෙන්නේ. අන්න ප්‍රමාද වෙලා සිහිට අවදි වෙනකොට ඒක වෙලා ඉවරයි. අන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ මොහොතේම සිහිට අවදි වෙන්න. එහෙම වුණොත් අර එතනම ඒක සකස් වෙනවා. සිත දැකලා අන්න යත දකින්න. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒ යෝනිය හට ගන්න තැන ඒ අරමුණ එතනට මානසිකාරය අන සිහිය තියෙනවා. අනේ එතන එතකොට අන්න යථාභූත ඥාණයෙන් ඒක සත්‍ය දකිනවා. තේරුමක් නැහැ කියලා Tamanට වැටහෙනවා. අන්න මුඤ්ඤුතු කම්මතා ඥානෙ මිදෙනවා. යථාභූත ඥානෙ ඥානෙ කියන්නේ ඒක සත්‍ය දක්කා. අන්න එතකොට ඒක මිදුණා කියලා මුඤ්ඤුතු කම්මතා ඥානෙට අසු වෙනවා. මේ මේත් එක්කම Tamanගේ යෝගාවචර භූමිය තුළ අර කෙලෙස් සංසිඳන මග නිස්සරණ මග යන භික්ෂුවක් විදියට අන්න භූමිකාව. අන්න මිදිලා සසර දුක මිදිලා. ඒ කියන්නේ සිතුවිලි සංසාර හැම සිතම මිදෙන්නේ ඔන්න ඔය ආකාරයටයි. ඔය උපමාවක් තමයි අපි ගත්තේ. එතකොට ඒ විදිහට හැම හැමදේම Tamanට දකින්න හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් මේ අරමුණු ගැන කතා කරන්න ඕනි. එතන එතන කටයුතු කරනකොට එතකොට ඒ තන සිහියක් තියෙන්න ඕනි. එතකොට අපි හිතමු අපි දකිනවා කියලා යමක් දකිනවා කියලා. අපි හිතමු අපි දකිනවා අපි හිතමු අපි දකිනවා කියලා මෙතන චෛත්‍ය දකිනවා කියලා. එතකොට චෛත්‍ය දැකපු බවට සිහියක් තියෙන්න ඕනි. අපි හිතමු ඒ චෛත්‍ය දකිනකොට එතන ඒ චෛත්‍යයට අපේ සිතට ඒ බැස ගැනීමක් තියෙනවනේ දෙයක් කරගෙන දැකපු දේ අපි චෛත්‍ය විතරක් නෙවෙයි අපි ගමු සාමාන්‍ය ඕනම දෙයක් අපි ගමු ලොකු හාමුදුරුවෝ දැක්කා කියලා අපි ගමු නැත්තම් ඉදලා දැක්කා කියලා අපි ගමු නැත්තම් ඕනම දෙයක් තමන් සමහරට ඉර දිහා බැලුවා කියලා ඉර පායන එක දැක්කා කියලා තමන් මොන හරි දැන් හැඩතලයක් දකිනවා ඒ හැඩතලේ දැකපු බවට 100ක් තියෙනවා ඒ 100 තියෙනවා ඒ වගේම ඒක බැසගත්තා. දැන් ඊට පස්සේ ඉර පායනක ලස්සනයි කියලා ඉර දිහා බලා බායනට බලාගෙන අරුණාලෝකයේ වැටෙනානේ. ඒ වෙලාවට ඔන්න බලාගෙන ඉන්න කිව්වොත් මොකද අන්න බැසගත්තා වෙනවා. අන්න ඒකට 100ක් තියෙනවනේ දැන් මෙතන දැන් සුන්දර දර්ශනයක් කියලා අන්න සුන්දරත්වයේ විඳින්න යනවා. අන්න මමයා එතකොට ඉන්නවා. අන්න එතකොට දැන් අපි අර අපේ කමඨාන අපේ එතකොට අන කමඨාන කැඩිලා. ඒ කියන්නේ කමඨාන යෝගාවචරය අන්න එතන ඒ කියන්නේ පත්‍රික්ෂාව වෙන්නේ ප්‍රතිපරීක්ෂාව වෙන්නේ තමන්ගේ සිත ගැන සිහියක් නැහැ. ඒක සිතට ඕන විදිහට යනවා අරක ලස්සනයි කියලා ඇලිලා. ඊට උපාදාන වෙලා. ඕන් දැන් ඔහේ ගලනවා. අන්න අනුසෝතයට ගිහිලා. දැන් පටිසෝතයට යන එකයි භික්ෂුවක්. දැන් මෙතන භික්ෂුත්වය තමන් ඇවිලා මේ තමන් මේ සසර දුකෙන් මිදෙන්න තමන් මේ මේක ගින්න ගත්තොත් මොකද අර කාලය ගෙවිලා යනවා ඊට පස්සේ අමදින එක වෙලා නැහැ ඊට පස්සේ ඒක සිද්ධ වෙන්නේ එතකොට අතර මේ මේ මොහොතේ කරන කටයුත්ත නොවුනොත් ඒක ඊට පස්සේ ඒක ආයිමත් ඒකට වෙලාවක් එන්න ඊට පස්සේ දානේ වන්දන වෙලා ඊට පස්සේ වත් පිළිවෙත් තියෙනවා බුද්ධ වන්දනාව තියෙනවා ඉතින් ඒවා ඔක්කොම අතපසු වෙනවා එතකොට ගොඩක් කටයුතු තමන්ගේ දිනේදා අවුල් වෙනවා තව අයකට දොස් කියන්න පුළුවන් තව කෙනෙකුට ඒක හිරිහැරයක් වෙන්න පුළුවන් ඉතින් මේ වගේ තමන් හරියට අර සිහිය අවදිමත්ව කටයුතු කරනවා නම් ඔහොම කිසිම ඒක කිසිම බැස ගැනීමක් ඇලීමක් ඒකට අර අරුණා ලෝකය දැකලා ඒකට වශී වෙලා හිටියයි කියලා ඇති ඵලෙ කොහොමද? හොඳට බැලුවොත් දැන් ඔතනම දැන් අපි එක උපමාවක් විදිහට ගමු ඒක කොහොමද දකින්නේ කියලා. දැන් උදෑසන හිමිදිරි පාන්දර මේ අරුණා ලෝකේ ඉර පායන එක. එතකොට ඒකට අපි ඇලෙනවා කියන්නේ දැන් මේක ඇහැට ඇවිල්ලා වර්ණ හැටතලයක් විතරයි. ධර්මයේ දකිනවා නම් යථාභූත ඥාණයෙන් මේක කොහොමද දකින්නේ? මේක ඇත්තටම ඇහැට වර්ණයක් විතරයි. මේක කොහෙන්ද ලස්සන කැත? ඒක අපේ හිතමයි. මේක දකින්නේ කොහෙන්ද? මේකත් හිතමයි. එහෙනම් මේ සේන විඤ්ඤාණ මායාවක්. චක්කු ප්‍රාසාදයක්. එළියද මේක තිබ්බේ? නෑ අපේ හිතමයි. ලස්සනයි කියුවේ කවුද? අපේ හිතමයි. නතේ කාමාන චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස කාම. මේ ලස්සන කැත තියෙන්නේ බාහිර චිත්‍රේ නෙමෙයි. අපේ හිතේ. ඔන්න ඕක පොඩ්ඩක් අන යථාභූත ඥාණයෙන් අන බැසගත්තොත් අන මෙනෙහි කරනවා. මෙනෙහි වෙනකොට ඒක මනසිකාරෝති. ඒ කියන්නේ සවිතක්කයි සවිචාරයි. හැබැයි ඒක මිදීම තුළ සමාධියක් උපදිනවා. ඒ සමාධිය මිදීමයි. අනිමිත්ත සමාධියයි. අන්න අනිමිත්ත සමාධිය උපදිනවා. ඒක නිමිත්ත ප්‍රකට වෙලා නිමිත්ත බැසගෙන නැහැ. අජ්ජෝසාය තිට්ඨති සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් උපාදාන වෙලාද? නැහැ උපාදාන වෙන්නේත් නැහැ. එහෙනම් එතන මිදිලා නැද්ද? ඇත්තටම මිදිලා. හැබැයි ඒක පේන්නේ නැද්ද? නැහැ පේනවා. ගැටලුවක්ද? කිසිම ගැටලුවක් නැහැ. සාන්ත සෝයක් දැනෙනවා නේද? අන්න සාන්ත සෝයක් දැනෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ. ඒ සිතුවිල්ල ඒ කියන්නේ සබ්බ සංඛාර සමතේ වෙලා. ඒ උපේක්ෂා සිතක් පහළ වෙනවා. මහා සාන්ත සෝයක් දැනෙනවා එතකොට. අරක මම දැන් අපි හිතමු දැන් මලක් මල් ගහක මලක් තියෙනවා. දැන් මේ මල කඩන්න අපි හිතමු ගල දැන් මේ ආරානේ ගල් තියෙනවා. මේක පර්වතයක්. එතකොට මේ ආරාණේ එතකොට මේ ගල අයිනේ මේ මල කඩන්න කියලා වැටුනොත් මොකද අර සිත අරන් යනවා අපිව වහලෙක් විදියට උපාදාන කරගෙන මේ මලේ සුන්දරත්වය බලන්න ලස්සන දකින්න කියලා අර අරුණාලෝකයේ වගේම මල කඩන්න යනවා. දැන් මොකද අපි කරදරේ වැටෙනවා. ඇත්තටම සාමාන්‍ය මේ මලේ ලස්සන තිබුණේ එළියේ ගහකද? නෑ. මේ අපේ හිතමයි. මේ මල ලස්සනයි කිව්වේ කවුද? අපිමයි. එහෙනම් මේ කොහෙද සිතුවිල්ල? කොහෙද මේක? ඇත්තටම එළිය කොහෙවත් අපිට හම්බෙන්නේ අපේ සිත තියෙන දේවල් අපි එළියෙන් හොයන්න යන්නේ. මේක තුල අපි හැමදාම දුක් විඳින එකයි වෙන්නේ. අන්න මේ ධර්ම මාර්ගයේන සැබෑම යෝගාවචර භික්ෂුව සියල්ලෙම මිදෙනවා. පුදුම සාන්ත සෝයේ. මේ මල්ගහේ ඒ මල්ගහේ ලස්සන දැක්කේ නැද්ද? නෑ මේ මල්ගහේ ලස්සන දැක්කා. මේ මලේ ලස්සන දැක්කේ නැද්ද? නෑ මේ මලේ ලස්සන දැක්කා. එතකොට ඒක කැතයිද? නෑ ඒක ලස්සනයි. එතකොට ඒක බැසගෙනද? නෑ ඒකට බැසගෙන නෑ. අන්න මේක හරියට නිකන් අර රොබෝ කෙනෙක් වගේ. මෙතන ආත්මයක් තියෙනවද? නෑ. එතන දෙයක් කියලා ගත්තොත් දැස ගත්තොත් අන්න විඳින කෙනෙක් ඉන්න ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් ආත්මයක් නෑ. එහෙනම් මේ චක්කුන් නිචතවනිත අනිච්ඡම්බන්තේ කිය ඕක තමයි. ඇසෙන් පේන දේ ඇත්තක්ද? නෑ ඒක විඤ්ඤාණ මායාවක්. ශබ්ද වර්ණ වල තියෙන දෙයක් එළිය හම්බෙන්නේ නැහැ. එහෙනම් එතන ආත්මයක් තියෙනවද? නෑ එතන ආත්මයක් නෑ. එතන දෙයක් තියෙනවද? අර ඒකයි ඒක අහන්නේ එතන දුක්ඛද කියලා. ඒ එතන චක්කු නිචිතවංච අංචම් බන්තේ එහෙනම් ඒක දුක්ඛද සබදාන් දුක්ඛම් බන්තේ. දුක්ඛම් බන්තේ කිව්වේ මේ කියන්නේ දෙයක් නැතිවීමයි. එතන දෙයක් නැති නිසායි මේ දුක කියන්නේ. එහෙම දුක කියන්නේ දුකට නෙමෙයි ස්කන්ධ දුක්ඛ කියන්නේ දෙයක් නැතිකමට. දෙයක් තිබ්බොත් ඒකේ වටිනාකමක් එනවා. ඒ වටිනාකම නැත්තේ දෙයක් නැති නිසා. ඒකයි දුක්ඛම් බන්තේ කියන්නේ. අනේ එතකොට ඒක ආත්මයක්ද? නෝහෙතම් බන්තේ. මෙතන ආත්මයක් තියනවාද එහෙමනම්? එතන දෙයක් නැත්තම් මෙතන ආත්මිකුත් නැහැ. මෙන්න මේ ධර්මයේ දකින්න ඕනේ. මේ අරමුණේ දකින්න ඕනේ. අපි දැන් උදාහරණ තුනක් ගත්තා. එකක් තමයි අරුණාලෝකය. අනිත් එක තමයි ගහේ පිපුණු මල. අනිත් එක තමයි අර අවදින්න පරක් වෙච්ච එක. අවදි වෙන්න පරක් වෙච්ච එක. දැන් මේ උදාහරණ තුනෙන් අපිට මුළු ධර්මයම පේනවා. එහෙනම් අපි එක දවසකදී එන හැම අත්දැකීමක්ම කමටහනක් වෙනවා. වැස්සක් වැස්සක් අවුවක් පෑවුවත් ඕනම සිද්ධියක් කමඨාන. මේ නිවන් මාර්ගට යන යෝගාචර භික්ෂුවට මහා සුන්දර දසුණක් හැමකම්. සුන්දරයි කියන්නේ ලස්සන රස විඳින සුන්දරත්වයක් නෙමෙයි. සාන්ත සෝයක්. සාන්ත සෝය තමන්ගේම සිත දකින නිසා එන්නේ. බාහිර දකින්නේ කවදාවත්. යෝගාචර භික්ෂුවට කවදාවත් බාහිර ගින්නක් නැහැ. සිතේ ගින්නකුත් නැහැ. ඇත්තටම 이르දීන් ඇවිදින්නේ. කකුල කියන්නේ අපේ හිතමයි. පොළව කියන්නේ අපේ හිතමයි. අවිදිනවා කියන්නේ අපේ හිතමයි. ඒ කියන්නේ විඤ්ඤාණ මායාව. විඥාන මායාව කියන දේ සත්‍යයක් නෙමෙයි. දැන් පොළොව කියලා දෙයක්වත් නැහැ. කකුල කියලා දෙයක්වත් නැහැ. දැන් ඇවිදිනවා කියලා දෙයක්වත් නැහැ. මේ සේරම શબ્ද ටිකක් විතරයි. දැන් දැන් අපි ඇත්තටම මිදිලා අනිමිත්තයි. නිමිති මුකුත් නැති වෙලත් නැහැ. ඔක්කොම වෙනද විදියට පේනවා, ඇහෙනවා, දැනෙනවා. හැබැයි ඒවා බල ගැන්වෙන්නේ අන්න අපි මිදිලා. අන්න අපි නිවන් දකිනවා. සාදු සාදු කියන්නේ එතනවා. කොයිතරම් වටිනවද මේ මේ විදියට පුරුදු වෙනවා නම් ඒ කමඨහනම ඇති ඔබ වහන්සේට නිවන් දකින්න. හොඳමයි. තෙරුවන් සරණයි. මේ තෙරුවන් සරණයි ආරණත් පාද නමස්කාරය. තෙරුවන් සරණයි. තෙරුවන්